විසුරුණු දැනුමින් විසිතුරු මිහිරෙන් මහෝඝයක් වන් ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සේවයයි ජයරන්ජනගේ

හැම පැදියක්ම හැම ගීයක්ම අසීමිත ලෙස Tamanගේ ජන්ම භූමියට ආදරය කළ ගීත. ඒ වගේම ජාතිය විසිනුත් මේ ගීතවලට අසීමිත ආදරයක් දක්වුවා. ඔහුගේ හැම ගීතයක්ම Tamanගේ භාෂාවට, Tamanගේ ජන්ම භූමියට, Tamanගේ සිරිතට විරිතට, හෙළහාරට ගරු කළ ගීත. ඊටාම ශ්‍රුතිරම්‍ය කලාවක් හැටියට ගීතය සංවර්ධනය කරන්නට ඔහු අසීමිත මෙහෙවරක් ඉටු කළා. මීට අවුරුදු 8කට පෙර ඔහු අපෙන් සමුගත්තත් තව අවුරුදු 80ක් ගියත් අපිට ඔහු අමතක කරන්න බෑ. ඔහුගේ රූපකාය අපාතර නැතත් ඔහුගේ ගුණකාය අපාතර රැඳී පවතිනවා. ඔහු ලියූ පළමුවෙනි ගීය ඊටාම ලාභා ලවදීදී එදා වගේම අදත් ජනප්‍රියයි. ඒ පළවෙනි ගීතයේ සිටම ඔහු අපේ ජන්මභූමියට ආදරය කළ හැටි අපට වටහා ගන්න පුළුවන්. අපේ අපේ වැඩසටහනේ ආරම්භයටත් අවිෂෙන් අහුබුදු සූරීන් ලියූ ඔහුගේ පළමුවෙනි ගීතයට සවන් දෙමු. ලංකා ඔබවමු ඔබ ලංකාවේ විදී සුරකිමු ඔබ ලංකා තරු රාවන ගැමුණු විජය බාණිරින් ගුණ ලද ලංකා කුල තිති දැමි සිවි රහල් කුමර තුම පනුවන් ලද ලංකා විදුසක් විති මහ පෙරකුම් කිවිතුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුලි ලංකා ලංකා ලංකා පින්වර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා විවිධී සුරකිමු ඔබ ලංකා සතරක් ඇති ලංකා සමනොල කිරිගල් සිදුරු තලානෙක කිරි ගැට වැඳි ලංකා වතු පොල් වතු කෙත් වතු පිළ මුකුලේ නලවන ලංකා මෝරින් නගලා ඔබ වැවිතුන්නේහි පනිමු පනිමු ලංකා ලංකා ලංකා පෙම්බල ලංකා පිනවෙමු ඔබ ලංකා ඔබමු ඔබ ලංකා විවිධී සුරකිමු ඔබ ලංකා ගියා ගස් වැල්වල මල්ලිකට ගුතාලාන් ඔබ පලඳ මුලංකා රොහුනේ කිරි පැණියකට අනාලා ඔබ පිනව මුලංකා ඔබ වෙනුයෙන් මින වෙති සැර මල් පිසිසී සලක මුලංකා ලංකා පිනවෙමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා විවිධි සුරකිමු ඔබ ලංකා ඔබ අට අත පොවනට මුණ මට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි ඔන්දු බඳවා ගොළු මූල් ගෙවමු ලංකා ගොඩනියෙන් ආසේ හැම තැන ඔබගේ නම කියවමු ලංකා අවසානයේ ඔබට මැ පෝරට මේ කයම ලංකා ඔබවම ඔබ ලංකා දිවිදී සුරපිමු ඔබ ලංකා හරිසේ නවබුදු සූරීන් මේ ගීතය රචනා කළේ 1946 දී ඒ සංගීතවේදී සුනිල් සාන්තයන්ගේ ආරාධනයක් පිට ගුවන්විදුලියට උහුළු පළමු ගීයත් මේකයි මේ ගීතය එදත් අදත් අවුරුදු 73ක පමණ කාලයක් අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. එදාසේම අදත් රසිකයින් මේ ගීතය ඇදවැළඳගෙන සිටිනවා. මේ ගීතයේ ඔහු තුල තිබුණු ජාතියට තියෙන අසීමිත ආදරය ඊටාම පැහැදිලිව පේනවා. පරසතුරු ආක්‍රමණිකයන් ආවොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුදට හෝ මුලංකා. ආක්‍රමණිකයන් පළවා ගොළු මුහුදට හැරලන බව ඔහු කියනවා. ගොඩදී අහසේ හැමතැන ඔබගේ නම කියවමු ලංකා. ඔබ වෙනුවෙන් එන වෙඩිසර මල් පෙතිසේ සලකමු ලංකා. Tamanට එල්ලවන වෙඩිසරය මල් පෙතිසේ සලකන්නේ මේ රටට තියෙන ආදරය නිසායි. මේ ගීතයේ අවසානයේ ඔහු කියනවා අවසන ඔබටම පොහොරට මේකය මෙහිම හෝමු ලංකා මේ කයත් මේ පොළව සරුසාර කරන්න පොහොරට එක් කරනවායි කියලා ඔහු කියනවා. ඔහු තුල තිබුණු දේශප්‍රේමය කොපමණ ඉහළ තලයකද කියලා මේ පදමාලාවෙන් අපිට පේනවා. ඒ වගේම සුනිල් සාන්තයන්ගේ තනුවත් මේ ගීතයේ පදමාලා හවා අතිශයින් අවියෝජනීය ලෙස බැඳී තිබෙනවායි කියලායි මට හිතෙන්නේ. විශාරද ජයන්ත අරවින්ද ජීවිතයකට මෙවැනි අකාලික ගුණයක් අකාලික ජනප්‍රියත්වයක් කොහොමද නැදෙන්නේ? අපි දැන් දකිනවා ගීත අලුත් ගීත එනවා අහනවා නොබෝ දිනකින් යටපත් වෙලා යනවා අපිට එවැනි ගීයක් ඇහුවද කියලාත් මතකයක් නැහැ. අවුරුදු 70කට එහා ලියපු මේ ගීතය අවුරුදු 70කට එහා ගායනා කරපු මේ ගීතය අදත් අපි රස විඳිනවා. විශාරද අරවින්ද මේ කොහොමද මේ මෙවැනි ගීතයක් මේ තරම් ජීව කාලයක් ආයු ආයු කාලයක් ගත කරන්නේ? නෑ ඉතින් ගීතයක් තනුව සහ පද රචනාව ඉස්තරම් නම් ඒක සදාකාලිකයි. මම හිතේ එහෙමයි. ඉතින් අනිත් එක මේ සුනිල් බොහොම හොඳට ගායනා කරන එක ප්‍රශ්නයක් නෑ. නමුත් මට හිතෙන්නේ මේක අර කෝරස් නැත්නම් මේ පිරිසක් විසින් ගයුණා නම් ඒක වැඩිය ලස්සනයි කියලා අනිත් ඒකේ අර අපරදිග සංගීතාංග එකතු කරලා බොහොම ලස්සනට පොහොසත් කරලා තියෙනවා. ඉතින් අන්තිම හොඳ තනුවක් හොඳ ගීපද රචනයක් ඔක්කොම එකතු වුනහම අපූර්ව මේ ගීතයක්. දැන් යුග යුග මේවා රස විඳින්නේ ඒ පදමාලාවෙත් ඒ තනුවෙත් ඒ වගේම ගායනයේ තියෙන බලමහිම නිසා. ඔය කාරණා තුනේ නිකන් ඒකාත්මීකරණයක් වෙනවා වගේ නම. එක ආත්මයක් බවට පත් වෙනවා. වෙන් කරන්න බෑ. ඔව්. ආ. දැන් අද ඇතම් ගීත බිහි වෙනවා. ඒවායේ තනුව ඊටාම මනහරයි. ගායනයත් හොඳයි. හැබැයි ඊටාම බොල්. ඒක ඇතුලේ අන්තර්ගතයේ කිසිම දෙයක් ගත යුත්තක් නැහැ. මේ තනුව පොඩ්ඩක් අල් මතකේ හිටනවා. ඊළඟට ඒ ගායනයත් ගායන ලීලය නිසා කිසියම් මතකේ රැඳීමක් වෙනවා. අර අන්තර්ගතයේ හරයක් ඇතුළා ඇතුලාන්තයක් නැති නිසා ඒ ගීතය එහෙම අභාවයට යනවා. අපි තවත් ගීතයක් තෝරගන්නවා. ඒ අහුබුදු සූරීන්ගේ දේශයට තිබුණු ඇල්ම කොපමණද කියලා උපමට්ටම් කරලා ඉස්මතු කරලා පිළිබිඹු කරන ගීතයක්. කුලින් වැස තමන් කුලක් වැඳ එළෝ බලා යනවා යවව් යවව් මා ඉදී මිදී ආදිමත් විවා පොළොවේ ලැබුවා අඬා දොඩා මේ කුවේ බලා යනවා ඇති සිඳි සිඳු කෙරේ වැඩි කරදියෙන් දෙලෝ යනවා වලා කුලින් බැස සමන් කුලක් වැඳ ඉරු බලා යනවා අනි මගින් වැඩ ගනි ගනි කඳහා බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා උහේ යනවා ඊළඟට කියනවා මගෙන් වැඩක්ගෙන මටත් වැඩක් කොට ලොවේ නම ලැබුවා වැඩක් නොගද්දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා මේ ගඟ කියන්නේ මගෙන් වැඩක් ගනිව් ගනිව් කියාගෙන තමයි මේ ගඟ ගලන්නේ ඊළඟට ගඟ තවදුරටත් කියනවා මගෙන් වැඩක්ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් ලැබුවා. මේ කියන්නේ ඔහු මනුෂ්‍ය ජීවිතයත් සම්බන්ධවත් මේ මේ අවවාදය අපිට ගන්න පුළුවන්. ගංගදිය කියනවා මගෙන් වැඩක්ගෙන රටටත් වැඩක් කර මට මගේ නමත් රඳවන්න කියලා. දැන් මේ අසීමිත භක්තිය, ජාතිය කෙරෙහි තියෙන ඇල්ම ජාතිය වෙනුවෙන් යම් මෙහෙවරක් කළ යුතුයයි කියන අදිෂ්ඨානය අහුබුදු සූරීන්ගේ ගීත රාශියක තියෙනවා. ඔහුගේ හදවතේ පත්ලෙන්ම නැගී ආපු උල්පතක් වගේ මේ ජාතියට තියෙන ආදරය. මේ පදමාලාව ඔහු ලියන්නේ පංචමදුර වැඩසටහනකට. ගුවන්විදුලියේ කාලයක් තිස්සේ සුනිල් සාන්තයන් පංචමදුර කියන සංගීත පරිශනාත්මක වැඩසටහන ඉදිරිපත් කළා. මේ එක් වැඩසටහනකට පංචමතුර වැඩසටහනකට තමයි අවබෝධයෙන් මේ ගීතය ලියන්නේ. මේ ගීතය ඔබ කොහොමද දකින්නේ විශාරදාර වෙන්නේ? මේ සංගීතාත්මක පරිශ්‍රණයකුත් මේක ඇතුලේ තියෙනවා. මේ අහුබුදු සූරියන්ගේ පදමාලාව වටා. මේ කාරණා දෙකම එකතු කරලා ඔබ මේ ගීතය දකින්නේ කොහොමද? අත්වශයෙන්ම පරිශ්‍රණාත්මක කියන වචනේ මම හරි කැමතියි. මොකද දැක්කම මේ ගීතේ හරීම මේ සරලයිනේ බලන්නකෝ. ඔක්කොම සුද්ධ ස්වර තියෙන්නේ. එකම කොමල ස්වරයක්වත් නැහැ. නමුත් මෙහෙම සුද්ධ ස්වර වලින් මේ තරම් මේ ගී පද රචනාවට ගැළපෙන ගීතයක් මේ ගීතණුවක් නිර්මාණය කරන්න පුළුවන් කියන එක පුදුම මේ විස්මිත කාරණයක්. ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ ඒකෙන් පේන්නේ මේ සංගීතඥයාගේ ප්‍රතිභාව. ඒකත් පේනවා. හැබැයි ඒකට හේතුවක් වෙන්නේ නැති ගීපද රචනාව. ඔව් දැන් මේ අන්‍යෝන්‍යව බලපානවනේ මේ පදමාලාව දැන් ඔබ සංගීතඥයෙක් හැටියට විශිෂ්ට පදමාලාවක් Tamange අතටපත් වුනහම ඒකට අවශ්‍යතනුව ඒ පදමාලාව ඔස්සේම ගලාගෙන එනවා. ඒ ගීතය තුල කිසියම් හැඩරුවක් තියෙනවා තනුවේ. එතකොට අහුබුදු සූරියෙන් මුල් කාලයේදී සංගීතය හැදෑරූ කෙනෙක්. ඔහු වයලින වාදනයේ හැදෑරුවා. මගේ පියාගන්නේ ගෙනන් තියෙන වයලිනේ. වින්සන් සෝමපාල. ඔව්. එතකොට ඒ සංගීතඥානයත් ඒ සංගීතය පිළිබඳ දැනුමත් ඔහුගේ මේ පදමාලාව ලියද්දී ඔහුට උදව් වෙන්නේ නැති කොයි විදිහේ තනුවක් පතාගෙනද මේ පදමාලාව ලියවෙන්නේ කියලා. මේ නිසා අපූර්ව පදමාලාවකට අපූර්ව තනුවකුත් අපූර්ව ගායනයකුත් එකතු වුණාම විශිෂ්ට ගීතයක් බිහි වෙනවා. සමහර දෙදෙනා අතර හොඳ සහයෝගයක් තියෙනවා ඇතද? ඔව් දැන් ඇත්තටම සේකර අමරදේවයන් වගේ අහුබුදු සුනිල් ශාන්තයන් සරච්චන්ද්‍ර සාමම ඔව් එතකොට ඒ වගේ තියෙනවා ඒ අන්‍යෝන්‍ය අවබෝධයකුත් තියෙනවා ඒ දෙන්නට දෙන්න හඳුනනවා උන්ගේ අනන්‍යතා ලක්ෂණ ඒ නිසාත් මේ ගීතයක් කලාකෘතියක් සාර්ථක වෙනවා මේ අපි ඊළඟට තෝරගත්ත ගීතය නන්දා මාලිනී ගායනා කරන්නේ හරිසින් අහුබුදු සූරීන්ගේ පදමාලාව Thank you. විනාශී කුඹුරෙන් ගොඩ වී එනවා පායන ඉරු සමග ගඟට බැස සැරසෙනවා මුදී යුනාන කලට ඇඟ සෝදනවා දෙවුරා පිබිදි ගොවි පෙළට ඇදෙනවා සමුද විනාශී කුඹුරෙන් ගොඩ වී එනවා පායන ඉරු සමග ගඟ මදි අපේ මුතු මින්දෝ ඉරින් හඳින් වැඩගත්තු පොතේ වැඩ සිංහලයෝ හඳ පාලි රැ පාලි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳින් වැඩගත්තු සංගීත නිර්මාණයත් ගායනයත් විශාරද නන්දා මාලිනීගේ ඉර දෙයියන්නේ නෑයෝ සඳ දෙයියන්නේ නෑයෝ ආදී අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳින් වැඩගත්තු කොහොමද ඉරෙන් හඳින් වැඩගන්නේ කොහොමද ඉරටත් හඳටත් නෑ යන්නුනේ හිරුට හොරා පිබිදී ගොවිපලට ඇදෙනවා ඒ කියන්නේ හිරුට හොරා හිරු උදා වෙන්නටත් කලින් හිරුටත් පෙර ගොවි පොළට ඇදෙනවා සඳුට සිනාසී කුඹුරෙන් ගොඩ වියනවා. ඒ කියන්නේ ඊටාම හවස් වෙලා හඳ පායන වෙලාවේ තමයි කුඹුරෙන් ගොඩට එන්නේ. මුළු දවසම කුඹුරේ වැඩ. පායන හිරු සමග ගඟට බැස සැරසෙනවා. මුහුදේ හිරු නාන කලට ඇඟ සෝදනවා. මුළු දවසම කුඹුරේ කෙතේ කමතේ වැඩ කරමි කරන හින්දා තමයි ඉරු දෙයයන්ටත් සඳ දෙයයන්ටත් මේ අතු ආදි මුතුන් මිත්තු ന്യാයව බවටපත් උනේ. ඉතින් මේ ගීතයේ අන්තර්ගතය අරගෙන බැලුවොත් ඔහු මේ Tamanගේ දෙරණට පොළොවට තියෙන ආදරය තමයි ප්‍රකාශ වෙන්නේ. අවබුදු සූරීන්ගේ මේ හැම පද පදවලක්ම ඊටාම වටිනා අර්ථවත් අත්දැකීමක් එහෙම නැත්නම් අර්ථවත් පණිවිඩයක් ගෙනියගෙන එන ගීත. මේ ගීතය විශාරද අරවින්ද ඔබ කොහොමද දකින්නේ? මේක උඟක් මේ රිද්මේ විශේෂයක් තියෙනව නේද? ඔව්. අපි අර අපරදිග සංගීතයේ 6 8 කියලා කියනවා ටෙම්පෝ කියලා අපි මේ පෙරදිග සංගීතය කියනවා මේම මේ විශ්ව රිද්මයක් මේක අපේ අතුරු මිතුරු දඹදිව තිරිකුවත් මේ රිද්මේ තියෙනවා. අපේ ළමා ගීත මේ වගේ ජනප්‍රිය ගීත වලත් මේ මේ පොදුවේ තියෙන රිද්මයක්. මේ රිද්මය අර සතුට දනවන සතුට විනෝදාත්මක අවස්ථාවට ඉතාම ගැලපෙනවා. ඔව් මම හිතන්නේ මේ ගීතයත් මේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ගීතයක්. තනුවේ කිසියම් සරල බවක් තිබුණත් හැමෝගෙම මුව රැව් පිළිරව් දෙන ගීතයක් අහුබිසුරින්ගේ ඊටාම ඉස්තරම් පදවැලක්. ඊළඟට අපි තෝරගත්තේ අද අපේ අවසන් ගීතය හැටියට ආචාර්ය වික්ටර් රත්නායක ඔහුගේ පළමු සරලගී වැඩසටහනට ගායනා කළ දේශාභිමානී ගීතයක්. ඒ ගීතයත් රචනා කළේ අරිසෙන් අවබුදු සූරි. ඔහුගේ අපි අර කලින් තෝරාගත්ත සියලුම ගීත වගේම මේ ගීතයත් Taman උපන් බිම කෙරෙහි තියෙන භක්තියත් ආදරයත් ඊටාම මනවින් කියවෙන ගීතයක්. අද අපිට මේ ගීතේ පමණයි තෝරගන්න පුළුවන් වෙන්නේ. අදත් අපේ පරිසරදහන් නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා තාක්ෂණික දායකත්වය ඉන්දුනිල් උපමාලිකා සුගුරුදු පරිදි අප සමග මේ වැඩසටහනට සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. මේ ගීතයට සමන් දෙමින් අපි අද වැඩසටහනෙන් සමුගනිමු. මම වැඩසටහන නිර්මාණය කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර. කම්පා කරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ පොදු මුහුදේ මුතු වැටේ කම්පා කරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පණ සයුරු 的浪涛。